ත්‍රිපිටක පාළියේහි අංගුත්තර සත්තක නිපාතයේහි මහා යඤ්ඤ වර්ගයේ එනු ලබන පළමු සූත්‍රය වන විඥානට්ඨිති සූත්‍රය තමයි අද මේ උතුම් සද්ධර්ම දේශනාවට අපි මාතෘකා කරගත්තේ. මේ විඥානට්ඨිති සූත්‍රය බොහෝමත්ම වටිනා වැදගත් සූත්‍රයක්. විඥානට්ඨිති කියන එකෙන් අදහස් කරනු ලබන්නේ ප්‍රතිසන්දි විඥානස්ථಿತಿ එමත් නැත්නම් ප්‍රතිසන්දිය විඥානේ පිහිටනු ලබන්නා වූ ස්ථාන පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ මේ සූත්‍රය සරත් නුවර ජේතවනාරාමයේ. සත්තිමා භික්ඛවේ විඥානට්ඨිතියෝ කතමා සත්ත භික්ඛවේ මහණෙනි විඥානට්ඨිතියෝ සත්තිමා ප්‍රතිසන්දි විඥාණය පිහිටනු ලබන්නා වූ ස්ථානය සද්දිනික් වෙනවා. කතමා සත්ත කවර හතක්ද ඒ සද්දේන. එහෙමත් නැත්නම් ස්ථාන හත කවරේද කියලා සරුවච්චන් වහන්සේම ප්‍රශ්නයක් ආනුලබනවා. එතකොට අට කතාවේ මේක තෝරනවා විඥානට්ඨිතියෝති පටිසන්ධි විඥානස්ස තානානි කියලා කියන ප්‍රතිසන්ධි විඥාණයට ස්ථාන. ප්‍රතිසන්ධි විඥානයාගේ ස්ථානීය උතියම් ලබන හතක්. කියන්නේ ප්‍රතිසන්දි විඥානෙ පිහිටනු ලබන්නා වූ ආකාරය. ඒ ස්ථාන හත පිළිබඳව තමයි මෙන්න මේ සූත්‍රයේ විස්තර වෙන මේක බොහෝමත්ම වැදගත් ඊ타ත්ම හොඳ ධර්ම කරුණු ගණනාවක් Tamanට තේරුම් ගන්නට ලැබෙන ඒ වගේම හොඳ ධර්මඥානයක් එක්තරා ආකාරයක දියුණු කරගන්නට ලැබෙන සූත්‍රයක් තමයි මේ අටුවාවත් සමගම ශ්‍රවණය කරොත් එමත් නැත්නම් ගවේෂණී කරොත් තමයි මේ සූත්‍රයේ නියමාර්ථ අපිට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. සත්‍ති සත්‍ති භික්කවේ සත්තා නානත්ත කායා නානත්ත සංඤ්ඤ සම්ති භික්කවේ සත්තා නානත්ත කායා නානත්ත සංඤ්ඤ සේයතාපි මනුස්සා ඒකච්චේච දේවා ඒකච්චේච විනිපාතිකා අයං පඨමා විඥානති භික්කවේ මහණෙනි නානත්ත කායා නානත්ත සංඤ්ඤු සත්තා සම්ති නානත්ත කාය නානත්ව වූ කාය ඇත්තා වූ නානත්ව සංඥා නානතු සංඥා ඇත්තා වූද සත්වයෝ ඇත්තාහ ඊට පස්සේ සේයතාපි මනුස්සා සේයතාපි කියන එකෙන් අදහස් කරන්නේ උදාහරණයක් උපමාවක් දක්වන්න ඕන නිදර්ශනයක් දක්වනවා සේයතාපි යම්සේ මනුස්සා ඒකච්චේ දේවා ඒකච්චේච විනිපාතික මිනිස්යෝද ඇතැම් දෙවියෝද ඇතැම් විනිපාතික සත්වයෝද කියන ලබන මෙන්න මේ කොටාස තුන තමයි නානත්ත් කාය නානත්ත් සංඤී කියන ලබන්නා වූ කොටාසයට ඇතුළත් වෙන්නේ. එතකොට අයම් පඨමෝ විඥානස්ති. මේ තමයි පළමු විඥානස්තිතිය. එතකොට මේක අට කතාවේ තෝරනු ලබනවා බොහෝමත්ම ලස්සනට. කොහොමද තෝරනු ලබන්නේ? සේයතාපීති නිදර්ශනත්තේ නිපාත සේයතාපි කියන එකෙන් දැක්වෙන්නේ මොකද නිදර්ශනස් උපමාර්ථේ නිපාතයක්. එතකොට මනුස්සාති අත්තු මිනිස්යෝ කියන එක තමයි මේ අර්ථේ දක්වනු ලබනවා දැන් සක්වලවල් ප්‍රමාණයක් කරන්න පුළුවන්කමක් අප්‍රමාණ සක්වලවල් තියෙනවා. ඒ සක්වලවල් වල මිනිස්යෝ තියෙන සක්වලක් කියලා කියන්නේ 31 භූමිතලයක් නේ. ඒ කියන්නේ මනුස්ස ලෝකය. සතර අපාය, දිව්‍ය ලෝක 6 කියන්නේ කාම භූමිය. එතකොට 6ක් තියෙනවා. රූපාවචර බ්‍රහ්මතල 16ක් තියෙනවා අරූපාවචර බ්‍රහ්මතල 4ක් තියෙනවා එතකොට 31ක් වෙන 31කින් සමන්විතයකට 31 භූමිතල එක සක්වලක් කියනු ලබනවා එතකොට මේ සක්වලවල් අනන්තයි අපරිමාණයි අපරිමාණීසුහි චක්කවාලේසු අපරිමාණාන මනුස්සාන එතකොට ප්‍රමාණ කර නොහැක්කා වූ මේ සක්වලවල් අතර ප්‍රමාණ කර නොහැකි මිනිස්සුත් ඉන්නවා මිනිස්සුත් ඉන්න එතකොට ඒ මිනිස්යන්ගෙන් පින්වතුනි මිනිස්සු අතර ගත්තොත් එහෙම වර්ණ වශයෙන් සටහන් වශයෙන් ඒ වගේම නොඑක් හැඩ ස්වභාව ආදී වශයෙන් ගත්තු ඒ අයගේ හැසිරීම රටා කතා විලාස ගමන ඉරියාපත ආදී ගසු මේ වාගේ ඒ විවිධත්වයක් තියෙනු ලබන දැන් එකම නිමුන් සහෝදරයෝ දෙන්නේ ගත්තත් ඒ නිමුන් සහෝදරයෝ දෙන්න අතරත් තියෙනු ලබනවා එක්තරා විදිහටම යම්කිසි සුළුවෙන් හෝ වේවා වෙනස්කමක්. හැඩතල වශයෙන් ගත්තොත් ඒ හැඩ ස්වභාවයේ කතා විලාසයෙන් ගමන සංඨානාදී ඒ හැම එකකින්ම යම් වෙනස් භාවයක් තියෙන. ඒ වෙනස් භාවයක් තියෙන නිසා තමයි කියන්නේ යෙදුණු කුමක්ද? නානත්ත කායය. නානත්ත කාය නොඑක් නානා කාය ස්වභාවයන්ගෙන් යුක්තයි. එනිසා මේ නොඑක් සක්වලවල් වල නොඑක් සත්වයන් සිටිනු ලබන ඒ සත්වයන් අතර කිසිම විටක පින්වතුනි එක සමාන ස්වභාවයෙන් ඉන්න දෙදෙනෙක් හොයාගන්න පුළුවන් කමක් නැහැ. එකම ආකාරයේ දෙදෙනෙක් නෑ. ඒකයි කියන්ට යෙදුනේ මනුස්සානං වන්න సంతානාදීනං වේති ඒක සදිසා නත්ති ඒව කියලා අට කතාවේ දක්වනවා. මනුස්සයන්ගේ එක සමාන උදෙදෙනෙක් වර්ණ సంతානාදීන්ගෙන් ගත්තොත් එහෙනම් එක සමාන උදෙදෙනෙක් ඇත්තේම නැහැ කියලා අවධාරණීයම අට කතාවේ දක්වනවා මේ මනුලව විතරක් නෙමෙයි වෙනත් සක්වලවල වල ගත්තත් එහෙම ස්වභාවයක් කියන්න පුළුවන්කමක් නැහැ. එතකොට බලන්නකො ඔන්න ඊ타ත්ම වැඩ. ඒකයි මෙතනදී කිව්වේ නානත්තකම. ඊළඟට කියන නානත්ත සංයෝ. මේ නානත්ත සංයෝ කිය මොකද්ද? පටිසන්ධි සංඥාපන නේසන්ති හේතුකාපි දු හේතුකාපි අහේතුකාපි හෝතියව කියලා කියන්නේ. එතකොට ප්‍රතිසන්ධි සංඥාව ගත්තොත් එහෙම මනුස්ස ලෝකේ ඉන්නා වූ මිනිස්යන්ගේ ප්‍රතිසන්දි සංඥාව ගත්තොත් ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී මිනිසෙක් ඉන්නවා. එතකොට ද්වි හේතුක ප්‍රතිසන්දිලාභී මිනිසෙක් ඉන්නවා මිනිසුන් අතර. සුගති අහේතුක ප්‍රතිසන්දිලාභී අය තියෙන. ඒ නිසා තමයි මෙතන ති හේතුකාපි, ද්වි හේතුකාපි, අහේතුකාපි හෝති කියලා කිව්වේ. ඒ නිසායි තස්මා නානත්ත් සංඤිනෝති බුත්තා කියලා නානත්ත් සංඥාවෙන් යුක්තයි කියලා මෙන්න මේ විදිහට පවසන් තිතක බලන්න දැන් මිනිස්සුන් අතර ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී මිනිස්සුත් ඉන්නවා. ත්‍රි හේතුක උප්පත්ති තියන අය. එතකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභ සුගති හේතුක ප්‍රතිසන්දිලාභී ඉන්නවා. දැන් සුගති හේතුක සහ දුගති හේතුක කියලා ප්‍රතිසන්දිලාභී දෙදෙනෙක් ඉන්නවා. එතකොට මිනිස්සු අතර දුගතිය හේතුකය සතර පාය ආදීන් උපදින්නේ සුගතිය හේතුකය තමයි මිනිසුන් අතර උපදිනවා. ඒ අය තමයි උප්පත්තීන් ජාත්‍යන්ත බදිරාදී ස්වභාවවලට පත්වීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට ඔන්න නානත්ත් සංඤී කියන එකත් ඒ විදිහටම කිව්වා දැන්. ඊට පස්සේ කියන්නේ යෙදුණනේ සේයතාපි මනුස්සා ඒකච්චේච දේව ඒකච්චේච විනිපාතිකා හරියට එතකොට දැන් මනුස් මිනිස්යොත් අතර ඒ ස්වභාවය ගැන කිව්ද දෙවියෝ ඒකච්චේත දේව. ඇතම් දිවිගුරුත් ඉන්නවා. ඒ වගේම තමයි ඒකච්චේත විනිපාතිකා කියලා කිව්වේ. එතකොට ඒකච්චේත දේවා කියන එක අදහස් වෙච්ච කාමාවචර දේවා. කාමාවචර දෙවිවරු. එතකොට කාමාවචර දිව්‍ය ලෝක හයක් තියෙනවා. චාතුරු මහරජිකේ ඉතාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන රති පරණින්විත වසවර්ති කියලා දිව්‍ය ලෝක හයක් තියෙනවා. ඒ දිව්‍ය ලෝක හයෙහිත් දෙවිවරු ගත්තොත් එහෙම ඔන්න ඔය වගේ තමයි නානත්ත් කාය නානත්ත් සංයතේසු හි කේසංචි කායෝ නීලෝ හෝති කේසංචි පීතා පීතකාදී වන්නු සංඥාපන නීසන් දු හේතුකා පිති හේතුකාපි හෝති අහේතුකා නත්ති කියලා. එතකොට බලන්න දෙවියන් අතර ගත්තොත් ඇතැම් කෙනෙකුගේ ශරීරය නිල් පාටයි. ඇතම් කෙනෙකුගේ ශරීරය ගත්තොත් කහ පාටයි. ඇතම් කෙනෙකු ඒ ඒ විදිහට විවිධත්වයක් අර ශරීර පැහැය වර්ණයන්ගෙත් විවිධත්වයක් තියෙනු ලබනවා. ඒතර හැමෝම එක සමාන ස්වභාවයක් නේකයි නානත්ත කායා කියලා කිව්වේ. ඒ විතරකුත් නෙමේ ප්‍රතිසන්දි වශයෙන් ගත්තොත් චාතුරුමහා රාජිකයේ ඉඳන් පරිණිම්මිත වසවර්තිය දක්වාම දෙවියන් අතර ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී දෙවිවරුත් ඉන්නවා ද්වි හේතුක ප්‍රතිසන්දිලාභී දෙවිවරු සිටිනු ලබන. එතකොට ත්‍රි හේතුක, ද්වි හේතුක කියනු ලබන මේ ප්‍රතිසන්දිලාභී දෙවිවරු සිටිනවා. හැබැයි අහේතුක ප්‍රතිස සුගති අහේතුක ප්‍රතිසන්ලාභී දිව්‍ය ලෝකවල නැහැ. ඒකයි අහේතුකා නැති කියලා කියන්නේ. ඒකට බලන්නකො අන්න ඒ විදිහට දක්වනු ලබන දෙවියන් දෙවිවරුන්ගේ ස්වභාවය කියන්නේ කාමාවචර දෙවිය දෙවිවරුන්ගේ ස්වභාවය. ඊට පස්සේ කියවනේ ඒකච්චේච විනිපාතිකා ඒ ඒකච්චේච විනිපාතිකා කියලා කියන්නේ කුමක්ද? අටුවාවේ දක්වනවා ඒකච්චේ විනිපාතිකාති චතු අපාය විනිමුත්ත උත්තර මාතා යක්ඛිනී ප්‍රියංකර මාතා පුස්සමිත්තා ධම්ම වෘත්තාති ඒයමාදිකා අඤ්ඤේච වේමානික තේසා කියලා ගන්න. බලන්න චතු අපාය විනිමුත්ත සතර අපායෙන් විනිර්මුත් ඒ කියන්නේ වෙන් වුණා වූ උත්තර මාතා යක්ෂ උත්තර මාතා කියලා යක්ෂණිය. ඒ උත්තර මාතා යක්ෂණිය, ඒ වගේම ප්‍රියංකර මාතා, ඒ වගේම පුස්සමිත්ත ධම්මබුත් කියන මේ ආදී අයත් ඒ වගේම වෙනත් වේමානික ප්‍රේතයන්. අන්න ඒ අය තමයි මෙතනදී ගැනීම කියන එක සිද්ධ. තේසං ඕදාත කාල මංකුර ආදී වශයෙන් දක්වන ලබ ඒ උදවියගේ ශරීර ස්වභාවය ගත්තොත් ඇතම් කෙනෙක්ගේ සුදු පාට, ඇතම් කෙනෙක් කළු පාට, විවිධ විවිධ ස්වභාව ආදීන්ගෙන් සමන්විත. ඇතම් කෙනෙක් මහතයි, ඇතම් කෙනෙක් කෙටුයි, ඇතම් කෙනෙක් උසයි, ඇතම් කෙනෙක් කොටයි. මේ විදිහේ විවිධත්වයක් තියෙනවා. මිනිස්යන්ගේ වගේ විවිධත්වයක් තියෙනවා. හැබැයි ඒ විතරකුත් නෙමෙයි ඒ අයගේ ද්වේතුක ප්‍රතිසන්දිලාපීත් ඉන්නවා. ඒ කියන්නේ අර විනිපාතික සත්වයන් අතර ද්වේතුක ප්‍රතිසන්දිලයි. එතකොට ඒ ඒ අර ශරීර ස්වභාවය ආදී කියප එකෙන් තේරුම් ලබනවා ඒ විනිපාතික සත්වයන්ගේ නානත්ත කායයන්. කායික ස්වභාවය එක හා සමාන වෙන්නේ වෙනස්. එතකොට නානත්ත සංඤී කියප එකෙන් කියනවා අන්න ඒ අතරත් ඉන්න ද්වේතුක ප්‍රතිසන්දිලාපීත් ත්‍රිහේතුක ප්‍රතිසන්දිලාභී තියෙන සුගති හේතුක ප්‍රතිසන්දිලාභී ඉන්නවා. එතකොට ඒ ඒ උදවිය මේ ත්‍රිහේතුක ප්‍රතිසන්දිලාභීන් වශයෙන් හිටියට හැබැයි දිවිවරු වගේ මහේසාක් උදවිය වෙන්නේ නෑ. ඒකයි තේ කන දේ දේවාවිය න මහේසක්කා. කපන මනුස්සාවිය කියලා කියන අපේසක්කා. දෙවියෝ වගේ මහේසාක්‍ය වෙන හරියට දුප්පත් මිනිස්සු වගේ අල්පේසාක්‍යයි කියනවා. දිලිඳු මිනිස්සු වගේ අල්පේසාක්ති ස්වභාවයෙන් තමයි ඒ කියන්නේ භවභෝග සම්පatti ආහාර පාන කෑම බීම ඒ වගේ දේවල් මේ ඒ දෙවිව ඒ යක්ෂයන්ට ඒබඳු විනිපාතික සත්වයන්ට නැහැ දෙවිවරු වගේ මහේසාක්‍ර හැබැයි එක්තරා විදිහකට ගත්තොත් පින්වතුනි ඔවුන් අතර ඉන්නවා ඇතැම් ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභි යේ පනිත්ත ති හේතුකා තේසං ධම්මාභි සමයෝහුಂತಿ ප්‍රියංකර මාතා දීනං විය ඔවුන් අතර ඇතැම් ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභීන් සිටිනවා ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභීන්ට ධර්ම අවබෝධය කියන්නේ සෝහං ආදී මාර්ගඵල ප්‍රතිවේද කරගන්න පුළුවන්කම තියෙන. ඒකයි ධම්මාභි සමයෝපි හෝති ප්‍රියංකර මාතා දීනං අර ප්‍රියංකර මාතා කියලා මනියක්ෂණිය සෝහන් ඵලයටපත් වුණානේ. ඒ නිසා තමයි ඒ විදිහට කියනු ලබන්නේ. බලන්න එතකොට එක්තරා විදිහකට ගත්තහම පළවෙනි විඥානස්ථිතිය කියවේ කුමක්ද? නානත්තකාය නානත්ත සංඤ්ඤය. එතකොට මිනිසෙක් ඉන්නවා ඒ බඳු ස්වභාවයෙන් දෙවිවරුත් ඉන්නවා ඇත මිනිපාතික සත්වයෝ ඒ විදිහට සිටිනු ලබනවා ඊළඟට සාන්ති භික්ඛවේ සත්තා නානත්තකා ඒකත්ත සංයම සේයතාපි දේවා බ්‍රහ්මකායිකා පඨමා විනිබ්බත්ත අයන් ද්විතියෝ විඥානට්ඨිකෝ භික්කවේ මහණනි නානත්ත් කාය නානත්ත් කාය ස්වභාවයෙන් යුක්ත ඒ කියන්නේ වෙනස් වූ කාය ස්වභාවයන්ගෙන් යුක්ත වූ හැබැයි ඒකත් සංඤිනු එකම සංඥාවන්ගේ යුක්ත සත්තා සත්‍යෝ සිටිනු ලබනවා එසේද හරියට ඇතැම් බ්‍රහ්මකායික දෙවිවරු වගේ පටමා බිනිබ්බත්තා කියලා දක්වනු ලබනවා. මේ තමයි අයන් ဒ ුතියෝ විඥාන කිත. එතකොට මේක දක්වනු ලබන අටුවාවේ බ්‍රහ්ම කායිකාති බ්‍රහ්ම පාරිසාති බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මාණු. එතකොට දැන් බ්‍රහ්ම ලෝක අපි කියවනේ 16ක් තියෙනවායි කියලා. රූපාවචර බ්‍රහ්මතල. බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මේ පරිත්තාභය අපමානාභය ආවස්තරේ පරිත්ත සුභ අපමාන සුභ සුභකින්නක වේහප්පල අසඤ්ඤ සත්‍යේ ඊට පස්සේ පංච සුද්ධාවාසේ අභිහේ අතප්පේ සුදස්සේ සුදස්සී අකනිට්ඨේ කියන බ්‍රහ්මතල 16ක් පින් ලබන. ඒවා අතුරින් පළවෙනි බ්‍රහ්ම ලෝකේ තම විතරේ බ්‍රහ්ම කායික වශයෙන් දක්වන්න හිතුනේ. පළවෙනි තල තුන. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකේ පළවෙනි තල තුන තියෙන. ඒ කියන්නේ ප්‍රථම ධානයේ යම් කිසි කෙනෙක් උපදවනු ලබන විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රසද ප්‍රථම ධානය. මේක හීන ප්‍රනීත මධ්‍යම වතේ වඩන්න පුළුවන්කම තියෙනු ලබනවා. එතකොට ඒ ආකාරයට යම් කිසි කෙනෙක් ඊ타ත්ම මේක ප්‍රනීත මිහින වශයෙන් හෝ වේවා ප්‍රනීත වශයෙන් හෝ වේවා උත්කෘෂ්ඨ වශයෙන් ඒ මධ්‍යම වශයෙන් හෝ වේවා ප්‍රනීතතර වශයෙන් හෝ වේවා වඩනු ලබනවා නම් ඒ උදවිය ඒ ඒ මට්ටමේ තියෙන බ්‍රහ්ම පාරිසජ්ජයේ උපදිනවා. ඒ වගේම බ්‍රහ්ම පුරෝහිතයේ උපදිනවා. ඊට පස්සේ මහා බ්‍රහ්මී උපදිනු ලබනවා. මහා ඒ ඒ විදිහට උප්පත්තිය ලබනවා. එතකොට අර ප්‍රථම ධානික බ්‍රහ්මතල තුන තමයි ඒ දක්වන. ඒකයි මෙතනදී දැක්වේ බ්‍රහ්ම කායිකාති, බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්මා. එතකොට පඨමාභි නිබ්බත්තා කියලා කියනවා. ඒ පඨමාභි නිබ්බත්තා කියන එකෙන් අදහස් කරේ කුමක්ද? පඨමාභි නිබ්බත්තාති තේ සබ්බේපි පටමඥානේන නිබ්බත. ඒ සියලු දෙනා කියන්නේ බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්මයෝ, බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්මයෝ, මහා බ්‍රහ්මී උපදින් ලබන බ්‍රහ්මයෝ කියනවන මේ උදවිය සියලු දෙනාම උප්පත්ති ලැබුවේ ප්‍රථම ඥානේ උපදවලා. ඒකයි පටමාභි නිබ්බත්තාතිතේ සබ්බේපි පටමඥානේන නිබ්බත්තේ ඒ සියලු දෙනාම ප්‍රථම ධානයේ උපදවල තමයි උප්පත්ති ලැබෙන්නේ. එතකොට ධම්ම පාරිසජ්ජාපන පරිත්තේන තේසං තේසං උපරිත්තේ කප්පස්ස සතියෝ භාගෝ ආයුක්කමාන. එතකොට බලන්න බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්මියෝ ගත්තොත් එහෙම ඒ උදවිය අර ප්‍රථම අධ්‍යානේ පරිත්ත වශයෙන් වඩලා ඉවර වෙලා තමයි ඒ විදිහට උප. එතකොට කල්පේ තුනෙන් එකක් ආයු වින්දනය කරනු ලබන. එතකොට බ්‍රහ්ම පුරෝහිත මධ්‍යම වතේ වඩලා තමයි ඒ විදිහට උප්පත්තිය ලබන්නේ. ඒ බ්‍රහ්මතලයේ උප්පත්තිය ලබන්නේ. බ්‍රහ්මයන්ට ආවශ්‍ය තියෙන කල්පයෙන් හරියටම භාගයක් අඩක්. ඊළඟට මහා බ්‍රහ්මයන්ට තියෙනවා ඒ උදවියට හරියටම කල්පයක් ආවශ්‍ය තියෙනු ලබනවා බ්‍රහ්මත. එතකොට බලන්න දැන් මේ උදවිය ගත්තොත් එහෙම එක්තරා විදිහකට එක්තරා විදිහකට ගත්තොත් කායික ස්වභාවය ගත්තොත් විවිධත්වයට. ඒකයි නානත්ත කායා කිවි. හැබැයි සංඥාව ගත්තොත් ඒකත් සංඥා. ඉති තේසං කායස්ස නානා පඨමඥාන වශයෙන් සංඥා ඒකත්තා නානත්ත කායනා ඒකත් සංඥානෝති වේදිතබ්බා කියලා කිව්වා. දැන් බලන්නකෝ ඒ නිසා තමයි ඒ උදවියට නානත්ත කාය නානත්ත සංඤී කියලා මෙන්න මේ විදිහට කියන්නේ. හැබැයි මේ උදවිය විතරකුත් නෙමෙයි ඒකත් සංඤී වෙන්නේ. තේසං ඒව චතුසු අපායේසු සත්තා නිරේසු කේසංචි ගාවතං කේසංචි අඩ්ඩ යෝජනය. මේ අය විතරකුත් නෙමෙයි සතර පායේ උප්පත්ති ලැබුවා වූ ඇතැම් සත්වෝ ඉන්න නිරේ උප්පත්ති ලැබු ඇතැම් ඇතැම් සත්වෝ සිටිනු ලබනවා ඒ සත්වයන්ගෙන් ඇතැම් කෙනෙක් පින්වතුනි ශරීරයේ තියෙනවා සමහර වෙලාවට ගව් ගණන් ඇතැම් කෙනෙකුගේ ගව්වක් තියෙන්න පුළුවන් ඇතැම් කෙනෙකුගේ ඊට වඩා වැඩිපුර තියෙන්න පුළුවන් ඇතැම් කෙනෙකු වෙනත් දැන් දේවදත්තස්ස පණයි යෝජන සතිකෝ ජාතෝ කියලා කෙනෙක් සියයක් යොදුන් 100ක් ශරීරයේ දිග ඒ විදිහට දක්වනු ලබනවා. දේවදත්තේ ශරීර ස්වභාවය ගත්තොත් ඒ වගේ කායික ස්වභාව සතර අපායේ ඉන්නා වූ සත්‍යයන්ගෙත් විද. හැබැයි සංඥාව ගත්තොත් එහෙම සංඥාව ගත්තොත් එහෙම අන්න ඒ සත්වය මේ සතර අපායේ සත්‍යයන්ගේ අහේතුක දුගති අහේතුක ප්‍රතිසන්දී. එතකොට සංඥාව එකයි. ඒ නිසා සතර අපායික සත්වය නානත්ත කාය ඒකත් සංඤී කියන කොටාසයට ගැනීම ලබන. ඒකයි මෙතනදී දක්වන්නේ දුනේ සංඥාපන සබ්බේ සම්පි අකුසල විපාකා අහේතුකා කියන එක. සංඥාව කියන එක ඒ සියලු දෙනාගේ සතර පායේ උප්පත්ති ලැබුවා වූ ඒ සත්‍යයන්ගේ අකුසල විපාක අහේතුක. දුගති අහේතුක අකුසල විපාකයක් තමයි එතනදී ප්‍රතිසන්දි විඥාන වශයෙන් ගෙන දුන්නේ. හැබැයි ඊට පස්සේ දක්වනවා අපායිකාපී නානත්තකාරා ඒකත් සංඤිනෝත් වේව සංකම් ගච්ඡති කියලා කියනවා. අන්න දැක්ක නේද? එතකොට අපායික සත්වයත් සතර අපායේ උප්පත්ති ලැබුවා වූ සත්වයොත් අර කියන්නා වූ නානත්තකාය නානත්ත සංඤී කියන්නා වූ කොටාසයට යනු ලබනවා. එතකොට අර ප්‍රථම ධානලාභී බ්‍රහ්මයන්ගේ ස්වභාවය කියන්නේ දුනේ පෙළ දහමේ උත්කෘෂ්ඨ වශයෙන්. එතකොට මේ උත්කෘෂ්ඨ වශයෙන් කියනු ලබනකොට අර කොටසත් ඇතුළත් වීම කියන එක සිද්ධ වෙනවා. ඒක තමයි මේ ධර්මය මේ සූත්‍ර ධර්ම දේශනා කරන ලබන භාග්‍යතුන් වහන්සේලගේ දේශනා විලාසයේ යම් කිසි දෙයක් උත්කෘෂ්ඨ වශයෙන් කියනු ලබනකොට ඒකට ඊට යටින් තියෙන සියලුම දේවල් ඒහා සමානව තියෙන යටින් තියෙන සියලුම දේවල් ඒකට ඇතුළත් වීම කියන එක සිද්ධ වෙනු ලබනවා. ඒක ඉතින් අට කතාවේ ප්‍රබින්න ප්‍රතිසම්බිදා પ્રાપ્ત වූ මහරහතන් වහන්සේලා මේ බුදුරජාණන්සේගේ අදහස ගන්න නිසා අර කාරණාව එකට ඇතුළත් කරලා දෙන්න. දැන් බලන්නකො එහෙම මෙය මේකට අදාළ කරගත්තේ නැත්නම් එතකොට සූත්‍ර ධර්මයා සූත්‍රය කියලා තියෙන මේ විදිහයි කියලා වැරදි අවබෝධයකට යනවා. ඒ නිසා තමයි අටුවාවේදී අර්ථ වාක්‍යයන්හි තබනු ලබනකොට අර උත්තම වූ මහරහතන් වහන්සේලා මහා කාශ්‍යපාදී මහරහතන් වහන්සේලා බොහොම ලස්සනට මේ අර්ථ වාක්‍යයන් ක්‍රමයෙන් අටුවාවේ තබන්ට යෙදුනේ. එතකොට ඊළඟට දක්වනවා සම් සම්ති භික්කවේ සත්තා ඒකත්ත කායා නානත්ත සංඤිනෝ. සේයතාපි දේවා ආබස්සරා. අයං කතියෝ විඤ්ඤා. එතකොට කියන කුමක්ද භික්කවේ මහණනි ඒකත්ත කායා නානත් සංඤිනෝ. එකම කාය ස්වභාවයක් ඇත්තා වූද නාන සංඤි නානත්ත සංඤිනෝ. සංඥාව නානත්වය තියෙන සත්වයෝ ඉන්නවා. හරියට දක්වනවා සේයතාපි දේව ආබස්සර ආබස්සර බ්‍රහ්මියෝ වගේ. මේ තුන්වෙනි විඥානස්ථිතිය. දැන් ඒක අටුවා විස්තර කරනු ලබන කොයි ආකාරයකද ආවස්තර කියලා කිවි තුන්වෙනි ස්වභාවය සම්බන්ධව. එතකොට දැන් කිව්වා බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරোহিত මහා බ්‍රහ්ම. එතකොට පරිත්තාභය අපමානාභය ආවස්තරය කියලා තුනක් කියනු ලබනවා. එතකොට දක්වන ආවස්තරාති දණ්ඩ උක්කාය අච්චී විය ඒතේසං ශරීරතෝ ආභා චිජ්ජිත්වා චිජ්ජිත්වා පතති. විය කියලා මේ විදිහට දක්වනු ලබන හරියට දඬුවක් කියන්නේ ගිනි දඬුවක් ඔසවා ගත්තාම ඒකින් ගින්දර ආලෝකය අර සිඳි සිඳි වැටෙනවා වගේ තමයි මේ ශරීරයෙන් ආලෝකයේ විදිහට විහිදීම කියන එක සිද්ධ වෙනු ලබනවා. තේසු පංච අටුවාව විස්තර කරනු ලබනවා. තේසු පංචකණයේන ဒုတိ ය තතිය ධානාංච පරිත්තං භාවිත්වා uppannā පරිත්තා භානාම හොಂತಿ. තේසං දේ කප්පායුප්පමාන. එතකොට දක්වන දැන් අර ධ්‍යාන විස්තර කරනු ලබන ක්‍රමයක් තියෙනවා පිළිතුරු. ගේ ධ්‍යාන විස්තර කරනද ලබනකොට න්‍යායවල දෙකක් තියෙනවා. ඒ කියන්නේ සූත්‍රාන්ත ක්‍රමයටත් විස්තර කරනු ලබනවා. අභිධර්ම ක්‍රමයටත් චතුර්ථක ණයනුත් කියනවා, පංචක ණයනුත් කියනු ලබනවා. එතකොට ඔය කියන්නා වූ ආකාරයට අර ဒုတိ ය තතිය කියනු ලබන්නා වූ ක්‍රම දෙකම ගත්තහම පරිත්ත වශයෙන් වැඩපු කෙනා තමයි පරිත්තාභය කියලා කියනවා. ඒකට පරිත්තාභය අපමානාභය ආභාස්තරය. ඒකට මධ්‍යම වශයෙන් වැඩපු කෙනා තමයි අපමානාවේ. එතකොට ආවස්තර කියලා කිව්වේ ප්‍රනීතතර වශයෙන් වඩපු කෙනා. එතකොට ඒ කෙනාගේ ආයුෂ ගත්තොත් එහෙම පරිත්ත පරිත්තාභය කියනු ලබන්නා වූ බ්‍රහ්මයන්ගේ ආයුෂ ගත්තොත් එහෙම කල්ප දෙකක් අමහා කල්ප දෙකක් ආයුෂ තියෙනවා. අනිත් අයගේ මහා කල්ප හතරක් තියෙනවා. එතකොට ආවස්තර බ්‍රහ්මණෝ මහා කල්ප 8ක් ආයුෂ තියෙන තියෙන ලබනවා. එතකොට මේ උදවියගේ සංඥාව කියන එක නානත්වයක් තියෙනවා සංඥාවේ සංඥාවේ ඒකත්වයක් තියෙන සංඥාවේ නානත්වයක් තියෙනු ලබනවා හැබැයි ශරීර ස්වභාවය ගත්තොත් ශරීර ස්වභාවය එහෙම නානත්වයක් නෑ ශරීර ස්වභාවයේ එකම ස්වභාවයක් පවතින්නේ කියන එක පිළිබඳව විස්තර කරනු ලබනවා සබ්බේ සංහිතේ සංඛායෝ ඒක විපාරෝ හෝති සංඥාපන අවිතක්ක විචාරමත්තා අවිතක්ක අවිචාරාති නානං කියලා මේ විනානා කියලා මෙන්න මේ විදිහට විස්තර කරනු ලබන අටුවාව. එතකොට ඒ ඒ බ්‍රහ්ම ගාපස්තර බ්‍රහ්මයන්ගේ ශරීර ස්වභාවය ගත්තොත් එකම ආකාරයේ ස්වභාවයක් තියෙන හැබැයි සංඥාව ගත්තොත් අවිතක්ක ਵਿਚාර මාත්‍රයක් ඒ වගේම අවිතක්ක අවිචාර මාත්‍රයක් කියන ලබන මේ නානා ස්වභාවය තියෙනවා අන්න ඒ නිසා තමයි මෙතනදී ඒකත්ත කායා නානත්ත් සංඤී කියලා මේ විදිහට විස්තර කරන්නට යෙදුනේ ඊළඟට දක්වනු ලබනවා කොහොමද? සම්ති භික්කවේ සත්තා ඒකත්ත කායා ඒකත්ත සංඤ්ඤෝ සේයතාපි දේව සුභ කින්නක අයං චතුත්ථා විඥානට්ඨිත කියලා. භික්කවේ මහණනි ඒකත්ත කාය නානත්ත සංකම කාය ස්වභාවයක් ඇත්තා වූද ඒකත්ත සංඤ්ඤ එකම විඥාන ස්වභාවයක් ඇත්තා වූද සත්තා සම්පි සත්වෝ ඉන්නවා එතකොට සෙය්‍යකාපි දේවා සුභකින්නක හරියට සුභකින්නක දෙවිවරු වගේ මේ විදිහයක බ්‍රහ්මයන් වගේ කියන එක සම්බන්ධ විස්තර කරන මෙතන දේව පදේ දක්වලා තියෙන්නේ බ්‍රහ්ම කියනු ලබන පදයට පරයාය නාමයකට ඇතැම් තැනකදී බ්‍රහ්මයන්ට දේව කියන පදයක් භාවිත කරපු තැන් තියෙනු ලබනවා. එතකොට සුභකින්නකාති සුබේන වෝකින්නා විකින්නා සුබේන සරි ශරීර ප්‍රභාවේන ඒක ගණාති අත්වාදි වශයෙන් මේ විදිහට අට කතාවේ විස්තර කිරීම සිද්ධ කරනු ලබනවා. එතකොට මේ උදවිය කියන්නේ ආවස්සර බ්‍රහ්මයන්ගේ වාකයේ ශරීරයෙන් ආලෝකයේ සිදි සිදි එහෙම පැතිරීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. පැතිරීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි සුභයෙන් බොහෝම ගැවසීගෙන පවතින ලබන්නා වූ පිරිසක් මේ බ්‍රහ්මයෝ. එතකොට දක්වනු ලබනවා කොහොමද? මෙන්න මේ බ්‍රහ්මියෝ ඉති සබ්බේපි තේසං ඒකත්ත කායාචේව චතුත්ථඥාන සංඥා ඒකච්ච සංඤිනෝ ചാති වේදිත එතකොට ඒකත් එකම කාය ස්වභාවය. එතකොට චතුර්ථඥාන සංඥාව තමයි තියෙන්නේ. එතකොට චතුර්ථඥාන සංඥාව තියෙන්නේ ඒ වගේම එකම කායික ස්වභාවයක් තමයි පවතින්නේ. ඒ නිසා එයාලගේ සංඥාවත් එක හා සමානයි. ඒ වගේම කායික ස්වභාවයක් එක හා සමානයි. ඒක වෙනස් ස්වභාවයක් ඇත්තේම නැහැ කියන එක පිළිබඳව විස්තර කරනු ලබනවා. එතකොට ඒ දක්වනු ලබන්නේ වේහප්පල බ්‍රහ්මයන් පිළිබඳව දැක්වීම කියන එක सिद्ध කරනු ලබන්නේ. එතකොට වේහප්පලාදී චතුත්ථ චතුත්ථ විඥානට්ඨಿತಿ මේව වදන්ති දැන් වේහප්පල සත්‍ය කියලා චතුර්ථ ධ්‍යාන විඥාන ස්ථිතින භජනී කිරීම කියන එක सिद्ध කර. හැබැයි මේ චතුර්ථ ධ්‍යානය උදට මතක තබාගත යුතුයි. චතුර්ථ ධ්‍යාන කියනු ලබන මේ කාරණා විස්තර කරන ලබන එතනදිම තමයි ගැනෙන්නේ ඔය අසංසත්වය ඒ වගේම එතනින් උඩටම තමයි පංච සුද්ධාවාසකින් ලබන්නා මේ කොටාසියක් ගැනේ. හැබැයි අසංඥ සත්‍ය විඥාන විඥානා භාවා එත්ත සංකන්න ගච්ඡති කියන දක්වනු ලබනවා. එතකොට අසංඥ සත්වයේදී විඥානයක් පිහිටන්නේ නැතිකම නිසා මෙන්න මේ කියනු ලබන්නා වූ ස්වභාවයට අරයි විඥාන ස්ථಿತಿ කියන ලබන්නා වූ ස්වභාවයට ගණන් ගැනීම කියන එක सिद्ध කෙරෙන්නේ නැහැ. ඒ විතරකුත් නෙමේ දැන් පංච සුද්ධා වාසය ගත්තොත් එහෙම දැන් චතුර්ථ ධ්‍යාන මට්ටමේදී විස්තර කරනු ලබනකොටම තමයි ඔය වේහප්පලය අසඤ්ඤ සත්‍යය පංච සුද්ධා වාසය විස්තර කරනු ලබන්නේ. ඒ ටික විස්තර කරන. එතකොට හැබැයි වේහප්පලය ගැනීම කියන එක सिद्ध කරනු ලබනවා අසඤ්ඤ තලයේ ගන්නෙත් නෑ පංච සුද්ධාවාසයේ ගන්නෙත් නෑ. ඇයි පංච සුද්ධාවාසයේ ගැනීම කියන එක सिद्ध කරනු ලබන්නේ නැත්තේ? දැන් එක්තරා විදිහකට ධානා මාර්ගඵල ආදී උපදවල. ඒ කියන්නේ අනාගාමීත්වයේ යම්කිසි කෙනෙක් පිළිහිටියොත් එහෙම ඒ අනාගාමීත්වයේ පිළිහිටලා කලුරිය කරුවෙන් පස්සේ ওই පංච සුද්ධාවාසයන්ගේ යම්කිසි තැනක බ්‍රහ්ම ලෝකෙක උප්පත්තිය ලබනු ලබනවා. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසන පවතින කාලවකවානුව සහ ඒ එක්තරා කාලවකවානුවක් තුල ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා පරිණිරවාණයට පස්සුණින් පස්සේ යම් කාලවකවානුවක් විතර මේ පංච සුද්ධාවාසවල බ්‍රහ්මියෝ ඉන්නේ. ඒ කියන්නේ අනාගාමී. අනාගාමීන් හැරුණකොට වෙන කිසි කෙනෙක් මේ පංචසුද්ධාවාසයන්ගේ උප්පත්ති ලබන්නේ නැහැ මාර්ගඵල නොලබපු උදවිය කියන්නේ. අනාගාමීත්වේ නොලබපු අය පංචසුද්ධාවාසවල උපදින්නේ නැහැ. ඒ නිසා හැම කල්හිම හැම කියන්නේ බුද්ධ ශූන්‍ය කල්පවල ඔය පංචසුද්ධයන් සංවට්ට සංවට්ටට්ටායි විවට්ට විවට්ටට්ටායි කියලා මේ කල්පේ බෙදනු ලබනවනේ. හතරකට අන්තක් කල්ප, අසංඛේ කල්ප, මහා කල්ප කියලා කල්ප විභාගයේදී කල්පේ මේ තුන් ආකාරයකට බෙදෙනු ලබනවා. ඒයින් ඔය අන්තක් කල්ප 64ක් තමයි ඒක අසංඛ්‍ය කල්පයක් වෙන්නේ. එතකොට අසංඛ්‍ය කල්පයක් කොටස් හතරකට බෙදෙනු ලබනවා සංවට්ට සංවට්ටත්තායි විවට්ට විවට්ටත්තායි කියන. එතකොට විවට්ට කල්පයේදී තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට පින්වතුනි මේ විවට්ට කල්පයේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. ඊතුරු සංවට්ට සංවට්ටට්ටායි කියන කල්පවල ඒ වගේම විවට්ටට්ටායි කියන කල්පවල ලෞතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙනු ලබන්නේ. එතකොට ඒ කාල ඒ කාල අති දීර්ඝ කාල. ඒ කාලවල මේ පංච සුද්ධාවාස හිස් වෙනු ලබන. අර බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වෙනු ලබන කල්පවල විතරයි මේ බ්‍රහ්මයෝ පංච සුද්ධාවාසල උපදින අනාගාමී බ්‍රහ්මයෝ වශයෙන් ඒ පංච සුද්ධාවාසවල උපදින. එතකොට ඒයින් අනික් කල්පවල නැහැ. ඒ නිසා අර හැම කල්ලිම සෑම කල්ලිම ඒ බඳු භ්‍රම ලෝකවල සත්වයන් නැති නිසා අර විඥාන ස්ථಿತಿ කියනු ලබන්නා වූ සංඛ්‍යාවට යන්නේ නැත යන්නේ නැත කියන එක විස්තර කරනු ලබනවා අට කතාව තුළ දක්වනු ලබනවා. එතකොට අපි මේ කාරණා හොඳින් වටහා ගන්න ඕනේ. එතකොට අර විස්තර කරන්නේ මේ විඥානක්කිති සූත්‍රයේ හැම කල්හිම සෑම කල්හිම සත්වයන්ගේ විඥානයේ විඥාන ස්ථිතිය සිද්ධ වනු ලබන්නා වූ ඒ ස්වභාවයන් ඒ පිහිටනු ලබන්නා වූ ස්ථාන පිළිබඳව තමයි මේ සූත්‍රයේදී විස්තර කරන්නේ හැම කල්හිම. හැබැයි අර ඇතැම් කාලවලදී මේ විදිහට සිද්ධ වෙන්නේ නැත්නම් ඒ කාල මිත ඒ ඒ ස්ථාන අර පංචසුද්ධාවාස ආදී සහ විශේෂයෙන්ම අසඤ්ඤතල ආදී මෙතනට ගැනීම කියන එක सिद्ध කරලා නැහැ අටුවාවේ ඒ පිළිබඳව විස්තර කරනු ලබනවා. එතකොට පින්වතුන්ලා හැමදෙනෙකුටම මේ ධර්ම කාරණාව පිළිබඳව පැහැදිලි. ඊළඟට විස්තර කරන සම්ති වික්කවේ සත් සම්ති වික්කවේ සත්තා සබ්බේ රූප සංඥානං සමතික්කමා පටික සංඥානං අත්තංගම නානත්ත සංඥානං අමනිසිකාරා අනන්තෝ ආකාසෝති ආකාසානං ඡාය යතනූපගා අයම් පංචමා විඥානට්ඨිති කියලා මේ විදිහට දක්වන පස්වෙනි විඥාන ස්ථිතිය. ඒ පස්වෙනි විඥාන ස්ථිතියෙන් දක්වන ලබන ආකාසානං ඡායතන ධානී උපදෝප කෙනා උපදිනු ලබන්නා වූ ආකාසානංච එතන බ්‍රහ්මතලයේ පිළිබඳව තමයි මේ විදිහට දක්වීම කියන එක සිද්ධ කරනු ලබන්නේ. එතකොට එතන කියන බික්කවේ මහණී සබ්බ සූප සංඥාන සමති සරුව ප්‍රකාරේ සූප සංඥා වික්මවල සමතික්‍රමණය කළ පටික සංඥාන අත්ංගම ප්‍රතික සංඥාව අත්ංගමණී කරලා කියන්නේ දුරු කිරීම කියන එක සිද්ධ කරලා අස්තේට යැවීම එහෙමත් නැත්නම් ਸਰව සම්පූර්ණයෙන් එක්තරා විදිහකට අස්තියට යැවීම කියන එක සිද්ධ ਸਰව සම්පූර්ණයෙන්ම කියන එක නෙවෙයි. ඒ කියන්නේ කෙනෙක් සමහර වෙලාවට ਸਰව සම්පූර්ණයෙන් නැති කරන්නත් පුළුවන්කම තියෙනවා. ඇතැම් ආකාරයකට ගත්තොත් එහෙම පොදුන් කෙනෙකුට උනත් මේ ස්වභාවය දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ආකාසානං ඡායතනාදී ධ්‍යාන උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ධ්‍යාන උපදවනු ලබනකොට හැබැයි පටික සංඥාදී දේවල් මේවා මේ යටපත් වීම කියන එක සිද්ධ වෙනු ලබන මේවා තියෙනවා නම් කිසිම විටක විශේෂයෙන්ම පටිගය කියන එක තියෙනවා නම් ඒ ධානාදී උපදවා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි මෙතනදී අර පටිග සංඥාන අත්ංගම නානත් සංඥාන අමනිසික නානත් සංඥාවන් මනසිකාරී සිද්ධ කරන්නේ නැතුව අනන්ත ආකාසෝති අනන්ත ආකාශෝ කියනු ලබන්නා වූ ආකාරය ටික ඒ කියන්නේ ආකාසානං ඡායතනෙ උපදුණු ලබන්නා වූ කෙනා පින්වතුනි එක්තරා විදිහකට රූපාවචර ධානය උපදවා ගන්න. මේ රූපාවචර ධානය උපදවපු කෙනා තමයි රූපාවචර ධානයන්ගේ පරිහරණය කිරීමේ ආදීනෙ දැකලා ඒ එතනින් එහාට මේකේන රූපාවචර ධානය තුලින් කසින භාවනාව වතින් දිනු කර ගන්නට විශේෂයෙන්ම පඨවි කසිනේ පඨවි කසිනේ වඩපු කෙනාට තමයි මේ ආකාසානංචයතන ධ්‍යාන උපදවා ගන්න පුළුවන්කම. එතකොට පටි යම් කෙනෙක් එක්තරා ආකාරයකට ගත්තොත් මේ පටවි කසිනින් චතුර්ථ ධානය උපදවලා තියෙනු ලබනවා නම් අන්න එයාට පුළුවන්කම තියෙන දැන් පටවි කසිනින් යම් තාක් දුරට වඩලා පතුරවල තියෙනු ලබනවා නම් එයාට පුළුවන්කම තියෙනවා එතන එතන ඉඳන් එක්තරා ආකාරයකට ඒ කර්මස්ථාන උපදේශයන්ට අනුරූපීව මෙන්න මේ ආකාසානංචායතන උපදවා ගන්න. එතකොට ආකාසානංචායතන උපගා කියලා දක්වනු ලබනවා. ආකාසානංචායතනේ ධානයට පැමිණි ඇත්තා වූ යම් සත්‍යෝ ඉන්නවා අන්න ඒ සත්‍යයන්ට තමයි අයන් ඊළඟට දක්වන තිදුණු කුමක්ද අයන් පංචම විඥානට්ටිති කියලා අස්විනි විඥානසිත කොට බලන්න ඒ යම් කිසි කෙනෙක් ආකාසානංචායතන ධාන උපදවා ගත්තද ඒක නොපිරිහෙලා පවත්වාගෙන තියෙනවනම් ඒක න ඊළඟට උත්පත්ති ලැබුණු ලබන අරූපාවචර භක්ම තලවල ගත්තොත් එීම මෙන්න මේ කියනවා ආකාසානංචායතන අරූපාවචර භක්ම තලෙ උත්පත්ති ලැබෙනවා එතකොට ඒකත් අබුද්ධෝත්පාද කාලයන්හි සත්‍යයන් සිටිනු ලබන. නිසා අරූපාවචර බ්‍රහ්මතලත් එක්තරා විදිහකට ගත්තොත් ඒ බ්‍රහ්මතල වලින් මේ ආකාසානංචයතන බ්‍රහ්මතලය පස්වෙනි විඥාන ස්ථිතිය වශයෙන් දැක්වීම කියන එක सिद्ध කරලා තියෙනවා. ඊළඟට දක්වනු ලබනවා මොකද්ද? සම්ති බික්කවේ සත්තා සබ්බසු ආකාසානංචයතනං සමතික්කං අනන්තං විඥානಂತಿ විඥානං ඡායතන උපගා අයං චත්තෝ විඥානක්ති කියන. පිටකවේ මහණෙනි සබ්බසු ආකාසානං ඡායතන සමතික්කමා. ਸਰව ප්‍රකාරයෙන් ආකාසානං ඡායතනේ ඉක්මවල අනන්තං විඤ්ඤා දැන් ආකාසානං ඡායතන ධානය උපදවා ගත්තා වූ කෙනාට තමයි විඥානං ඡායතන ධානය උපද මේ මේ කියන්නේ විඥානං ඡායතන ධානය උපදවලා එය පිරිහෙලවා ගන්නේ නැතුව මරණ මොහොත දක්වාම පරිහරණය කරලා ඒ මත්ති උපදිනු ලබන්නා වූ විඥානංචයතන බ්‍රහ්මතලයේ උප්පත් ලැබු සත්‍යාව පිළිබඳ. එතකොට විඥානංචයතන ධානය උපදවා ගන්නට නම් ආකාසානංචයතන ධානය උපදවාගෙන තියෙන්න ඕනේ. ආකාසානංචයතන ධානය උපදවාගත්ත කෙනාට තමයි මේ විඥානංචයතන ධානය උපදවන්න පුළුවන්කම ලැබෙන්නේ කොහොමද? අන්න ඒ සත් පුජ්‍යලයට එහෙම තත් ඒ තැනත්තට ඒ ආකාසානංචායතන ධානයේ උපදවා ගත්තා වූ යම් විඥානයක් තියෙනවා ඒ විඥානයේ ඒ මොහොතේ දැන් පළවෙනි ධානයේ ඉඳන් ධානයට එනු ලබනකොට ඒ උපදවා ගත්තා විඥාන ස්වභාවය එතන අන්න ඒක තමයි මෙතනදී අරමුණු කරන්නේ විඥාන ස්වභාවය. එතකොට ඒ අනන්තං විඥානං අනන්තං විඥානං කියලා විඥානයේ පිළිබඳව විඥානීය අනන්තයි විඥානීය අනන්තයි කියලා මානසිකාරාදී පවත්තුන් ලබන සිද්ධ කරනවා. එතකොට එයාට පුළුවන්කම තියෙනවා මේ විඥානං චෛතන ධානි උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. මේ සම්බන්ධ ලොකු විස්තර තියෙනවා. මේ සංක්ෂිප්ත වශයෙන් පවසනු ලබන්නේ. එතකොට ඒ නොපිරිහෙලා වාසය කරපු කෙනාට පිරිහෙලවා ගන්නේ නැතුව පවත්වපු කෙනා ඊළඟට ගිහිලා මරණින් මතු උපදිනු ලබනවා කොහෙද විඥානං ඡායතන බ්‍රහ්මතාලය. එතකොට අයං චත්තෝ විඥානක් ඉති. මේ පීඩන්නා වූ යම් විඥාන ස්වභාවයක් තියෙනු ලබනවා. ඒක තමයි සය විනි විඥාන ස්ථිතිය කියලා මේ විදිහට දක්වන්න යෙදුනේ හඳුන්වන්න යෙදුනේ. ඊළඟට දක්වනු ලබනවා කුමක්ද? සම්ති වික්කවේ සත්තා සබ්බසෝ විඥානං ඡායතනං සමතික්කම් නත්ති කිංචීති ආකින්චඤ්ඤායතනූපගා අයං සත්තමා විඥානත්ති මේ කියන්නේ කුමක්ද මේන් අදහස් කරනු ලබන්නේ ආකින්චඤ්ඤායතන බ්‍රහ්මතලයේ උප්පත්ති ලැබුවා වූ සත්‍යය එමත් නැත්නම් ආකින්චඤ්ඤායතන බ්‍රහ්මතලයේ උපදිවීම වතේ පිහිටියා වූ විඥානත්ති ස්වභාවය පිළිබඳ. එතකොට ආකාසානං ඡායතනය ඉක්මවලා ආකාසානං ඡායතනෙ උපදවා ගත්තා වූ කෙනා ඊළඟට විඥානං ඡායතන ධානය උපදවා ගැනීම කියන එක सिद्ध කරනු ලබනවා විඥානං ඡායතනෙ උපදවා ගත්තාම අර ආකාසානං ඡායතනෙ තිබ්බහ වූ ස්වභාවය නැහැ එතකොට මේ නැත්තා වූ ස්වභාවය තමයි අරමුණු කරන්නේ නත්ති කිංචි කියලා. එතකොට ඒ නත්ති කිංචි නත්ති කිංචි කියලා අරමුණු කරමින් මානසිකාරාදී සිද්ධ කරනු ලබනකොට එයා ඊළඟ තුන්වෙනි අරූපාවචර තුන්වෙනි ධානයේ වනු ලබන ආකින්චඤ්ඤායතන ධානය උපදවා ගැනීම කියන එක सिद्ध කරනු ලබනවා. ඒ ඒ ධානයේ පිරිහෙලවා ගන්නේ නැතුව ඒ සත්වයා පරිහරණය කරොත් මරණ මොහොත දක්වා අන්න එයා ඒ මැත්තේ උපදින්න ලබනවා අරූපාවචර තුන් අරූපාවචර බ්‍රහ්මතලයේ තුන්වෙනි බ්‍රහ්මතලයේ ආකින්චඤ්ඤායතන බ්‍රහ්මතලයේ උප්පත්තිය ලැබනු ලබන. එතකොට ඒ තමයි මේ කියවේ අයන් සත්තම විඥාන ටිති කියලා. හැබැයි මේ මේ හත එතකොට නානත්තකායා නානත්ත සංඤී නානත්තකායා ඒකත්ත සංඤී ඒකත්තකායා නානත්ත සංඤී ඒකත්තකායා ඒකත්ත සංඤී කියන ලබන සතරයි අරූපාවචර පළවෙනි ධ්‍යාන උපදව වීම වශයෙන් ඒ කියන්නේ අරූපාවචර ආකාසානං ඡායතන අරූපාවචර බ්‍රහ්මතලයේ තලය ඒ වගේම අරූපාවචර දෙවෙනි ධානීපදවීම් වශයෙන් විඥානං ඡායතන බ්‍රහ්මතලයේ අරූපාවචර තුන්වෙනි ධානීපදීම් වශයෙන් ආකින්චඤ්ඤාතර බ්‍රහ්මතලයේ උප්පත්ති ලැබපු උදවිය පිළිබඳව තමයි මේ විඥානක්කිති සූත්‍රයෙන් මේ සත් දෙනා පිළිබඳව විස්තර කරනු ලබන්නේ. හැබැයි අරූපාවචර හතරවෙනි ධානයකුත් තියෙනවා. ඒ අරූපාවචර හතරවෙනි ධානයකුත් තියෙනු ලබනවා නීව සංඥා නා සංඥා එතන ධානය. මේ නීව සංඥා නා සංඥායතන ධානයේ උපදවපු කෙනාට එය මරණ මොහොත දක්වා පරිහරණය කරොත් යා උත්පත්ති ලැබනු ලබනවා නේව සංඥා නා සංඥාතනදී බ්‍රහ්මත. හැබැයි එය මෙතනට ගණන් ගැනීම කියන එක සිද්ධ කරෙන්නේ නැහැ. ඒ අට කතාවේ දක්වනු ලබනවා නේව සංඥා නා සංඥායතනං යතේව සංඥාය ඒව විඥානස්සාපි සුකමත්තා නේව විඥානං නා විඥානං තස්මා විඥානට්ටි පිසුන වුත්තං කියලා කියනු ලබනවා. එතකොට නේව සංඥා නා සංඥායතන එය එක්තරා විදිහකට උපදවා ගත්තට අර සංඥාව කියන එක සියුම් නිසා එතකොට මේ සංඥා ස්වභාවය කියන ඊටු විඥාන ස්වභාව ආදී මේ සංඥා ස්වභාවදී සියුම් නිසා දක්වනු ලබනවා සුකමත්තා නේව විඥානං නා සංඥානං තස්මා. එතකොට විඥා විඥානයක් ඇත්තෙත් නැහැ අර සංඥාවක් ඇත්තෙත් නැතිකම නිසා තස්මා විඥානත්ති පිසුන වුත්තා. ඒ නිසා දක්වන ලබන විඥානස්ථිතිය නැහැ කියන සංඛ්‍යාවට දක්වන ඒ කියන්නේ ඒ ගොඩට මේක ගත්තේ නැහැ දැක්ුවේ නැහැ කියන කාරණාව පිළිබඳව අට කතාවේ විස්තර කරන ලබන. ඒ නිසා මේ කාරණා ටික පිළිබඳව තිමුතුල්ලා වටහා ගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ. එතකොට බොහෝම ලස්සනට විස්තර කරන ලබන මේ අට කතාවේ සහ මේ සූත්‍ර ධර්මයේ සත්ත්ව විඥාන ස්ථිත විඥානයේ පිළිටන්නා විස්ථාන හත පිළිබඳව. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනු ලබන ඉමාකෝ භික්කවේ සත්ත්ව විඥානට්ඨියෝති මහණනි මේ තමයි සත්විද විඥානස්තිකීවෝ කියන භාගතුන් වහන්සේ දේශනා කරමින් මේ දේශනාව නිමා කරනු ලබන. එතකොට පින්වතුන්ලාට මෙතෙක් වේලා අපි මේ සූත්‍රයෙන් විස්තර කෙරේ විඥානස්තික වූ සද්දේනා පිළිබඳව අට කතාවත් ඇසුරු කරගෙන ඉතින් මේ ශ්‍රවණය කරපු ධර්ම කාරණාවන් තුලින් යම් ආකාරයක ධර්මඥානය දිනුනා නම් ඒ දියුණුනා වූ ධර්මඥානෙ ඒ දියුණුනා වූ ප්‍රඥාව නුවණ හැමදෙනාට මේ කාන්තින් යාව නිබ්බාන වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගන්න සියලු දෙනාට තිරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති රාජගිරිය කලපලුවාව නිලුම් පෙදෙස දහම් මැදුර භාවනා මධ්‍යස්ථානාධිපති විචිත්‍ර භානක පූජ්‍යපාද මකුලෑවේ සුදස්සන ස්වාමින්ද්‍රයන් වහන්සේ අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවායි අපි සාදුකාරයක් පවත්වමින් ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු දායකත්වයක් ලබා ගැනීමට දැන් ඔබට ඉතාමත් පහසුයි බැංකුවේ ලඩුපත හා දායකත්ව විස්තර අපට ෆැක්ස් කරන්න 0112694341 අංකයට. ඊමේල් කරන්න bodis@slbc.lk bodis@slbc.lk විස්තර අහන්න 011269